بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكرة لمن يخشى تنزيلا ممن خلق الأرض والسماوات العلا الرحمن على العرش السوى له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى وإن تجهر بالقول فإنه يعلم السر وأخفى الله لا إله إلا هو له الأسماء الحسنى تا ها නුඹ දුක් විඳිනු පිණිස අප නුඹ වෙත අල් කුර්ආනය පහළ නොකලෙමු. අල්ලාහ්ට බියවන සෑම අයටම දේව අනුශාසනාවක් මිස නැත. මහ පොළවද ඉහළ අහස්ද නිර්මාණය කළ අය වෙතින් පහළ වූවකි. අර්-රහ්මාන් එනම් අපරිමිත දයාන්විත වූ අල්ලාහ් විශ්ව රාජධානියෙහි අසුම්ගතේය. අහස්හි දෑද මහ පොළොවේහි දෑද ඒ දෙක අතර දෑද පස් යට ඇති දෑද ඔහුටම අයත්ය. නුඹ ශබ්ද නගා කතා කළද එයින් එතරම් වෙනසක් සිදු නොවේ. මන්ද සැබවින්ම ඔහු රහස් දෑද වඩා සැඟවුණු දෑද දන්නේය. අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. ඔහුටමය ඊතා අලංකාර නාමයන් හිමිවන්නේ. وهل أتاك حديث موسى إذ رأى نارا فقال لأهلهم كثوا إني آنست نارا إني آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ لَعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ إِنِّي أنا ربك فاخلع عليك إنك بالوادي المقدس طوى තවද මූසාගේ කතාන්තරය නුඹ වෙත පැමිණියේහිද? ඔහු ගින්නක් දුටු විට මොහොතක් නවතිනු. මම ගින්නක් දුටු වෙමි. එමගින් නුඹලාට ගිනි පෙනෙල්ලක් ගෙන එන්නට හෝ එම ගින්නෙන් මඟ පෙන්වීමක් ලබා ගැනීමට හෝ මට හැකි වේවි යයි. ඔහු ඔහුගේ පවුලට කීවේය. ඔහු එතනට ගිය විට "ඕ මුසායයි" අමතනු ලැබීය. සැබවින්ම මම නුඹේ පරමාධිපතිය එහෙයින් නුඹගේ පාවහන් දෙක ගලවනු සැබවින්ම නුඹ තුවා නැමැති පිවිතුරු නිම්නයෙහිය وأنا اخترتك فاستمع لما يوحى إنني أنا الله لا إله إلا أنا فاعبدني وأقم الصلاة لذكري إن الساعة آتية أكاد أخفيها لتجزى كل نفس بما تسعى فلا يصدنك عنها من لا يؤمن بها واتبع هواه فتردى තවද මම නුඹ තෝරා ගතිමි. ඒ නිසා හෙලිදරව් කරනු ලබන දෑට සවන් දෙනු. සැබවින්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නැත. එනිසා මා නමදිව්. තවද මා සිහිපත් කිරීමට සලාත් ඉටු කරව. සැබවින්ම අස්සාත් එනම් අවසන් මොහොත එළඹේ. සෑම ආත්මයකටම තමාගේ උත්සාහයේ ප්‍රමාණයෙන් ප්‍රතිඵල දෙනු ලබන පිණස මම එය සංගවා තබමි. මෙනිසා එය විශ්වාස නොකරමින් තම ආශාවන් අනුගමනය කරන අය නුඹ ඒයින් නොවලක්වත්වා මන්ද නුඹ විනාශ වන්නට පුළුවන්. وما تلك بيمينك يا موسى قال هي عصاي أتوكأ عليها وأهش بها على غنمي وأهش بها على غنمي ولي فيها مآرب أخرى قال ألقها يا موسى فألقاها فإذا هي حية تسعى قال خذها ولا تخف سنعيدها سيرتها الأولى واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى لنريك من آياتنا الكبرى اذهب إلى فرعون إنه طغى ඕ මූසා නුඹගේ දකුණු අතෙහි තිබෙන එය කුමක්ද? එය මාගේ සැරයටියයි. මම ඊට බර දී සිටිමි. තවද එයින් මාගේ බැටළුවන්ට අතු කඩා දමමි. තවද එයින් මට වෙනත් ප්‍රයෝජනද ඇතැයි ඔහු කීවේය. "ඕ මූසා, එය බිම දමනුයි." ඔහු එනම් අල්ලා කීවේය. එවිට ඔහු එය බිම දැමුවේය. එවිට එය දුවන සර්පයෙකු බවට පත්විය. එය ගනු, බිය නොවනු කලින් තිබුණු තත්වයට අපි ඒපත් කරමුයි. ඔහු එනම් අල්ලා කීවේය. දැන් නුඹේ අත නුඹේ කිහිල්ලෙහි රඳවා ගන්න. එවිට එය නපුරෙන් තොරව දිලිසෙමින් සුදු පැහැයෙන් වෙනත් සලකුණක් ලෙස එළියට එවි. මෙසේ කරන්නේ අපගේ මහා සංඥාවන්ගෙන් අප නුඹට පෙන්වීම පිණිසය. ෆිරාවුන් වෙතට යමු. සැබවින්ම ඔහු සීමාව ඉක්මවන්නෙකු වී ඇත. قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي واجعل لي وزيرا من أهلي هارون أخشدد به أذري وأشركه في أمري كي نسبحك كثيرا ونذكرك كثيرا إنك كنت بنا بصيرا قال قد أوتيت سؤلك يا موسى මාගේ පරමාධිපති ආනනි මාගේ සිත විකසිත කරනු මැනවයි. ඔහු මූසා කිවේය. තවද මාගේ කාර්යය මට පහසු කරනු මැනව. තවද මාගේ දිවෙන් ගැටය ලිහිල් කරනු මැනව. ඔවුන් මගේ කතාව තේරුම් ගනු පිණිස තවද මාගේ පවුලෙන් මට ඇමැත්තෙකු පත් කරනු මැනව. මාගේ සොහොයුරු වන හාරුන්ව ඔහු මගින් මගේ ශක්තියට පිටුබලයක් ලබා දෙනු මැනව. තවද මාගේ කටයුතු වලට ඔහු සහායකයෙකු කරනු මැනව. අප ඔබ බොහෝ සෙයින් සුවිසුද්ධ කරනු පිණිසද තවද අප ඔබ බොහෝ සෙයින් මෙනෙහි කරනු පිණිසද නියත වශයෙන්ම ඔබ අප ගැන සුපරීක්ෂාවෙන් බලා සිටින්නේය. ඕ මූසා නුඹගේ ඉල්ලීම සැබවින්ම නුඹට දෙනු ලැබේවියයි ඔහු අල්ලාහ් කීවේය. وَلَقَدْ مَنَنَّا أَنْعَمْنَا عَلَيْكَ مَرَّةً أُخْرَى إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدر يا موسى නියත වශයෙන් මීට පෙරද තව වරක් අපි නුඹට අනුග්‍රහ කලෙමු. වහී නම් දේව පණිවිඩ මගින් ප්‍රකාශ කරනු ලබන දෑ අප නුඹගේ මවට ප්‍රකාශ කිරීම සිහියට නගනු. නුඹ දරුවා පෙට්ටියක තුල බහාලනු. පසුව ඒ ගඟට දමනු. ගඟ එය ඉවුර වෙතට ගෙන යයි. එවිට මාගේ සතුරාද ඔහුගේ සතුරාද වන ඔහු එය හසු කරගනියයි මම නුඹගේ මවට ප්‍රකාශ කළෙමි. තවද මූසා මා මාගේ ස්නේහය නුඹ කෙරෙහි හෙළුවෙමි. තවද මාගේ net හමුවේ නුඹ වැඩෙනු පිණිස කටයුතු කළෙමි. මූසා මේ වාද සිහියට නගනු. නුඹගේ සහෝදරිය ගමන් කරමින් සිටින විට නුඹගේ හැඬීම ඇයට ඇසින. එවිට ඔහු එනම් දරුවා හදා වඩා ගන්නා කෙනෙකු මා නුඹලාට පෙන්වන්නෙමි දැයි ඇය ඔවුන්ට කීවාය. මේ අනුව අපි නුඹ නුඹගේ මව වෙත ආපසු යැවීම. ඇයගේ දැස සිසිල් කරනු පිණිසද, ඇය දුකටපත් නොවනු පිණිසද. තවද නුඹ එක්තරා පුද්ගලයෙකු මරා දැමුවේය. එවිට අපි විපතින් නුඹ මිදෙවෙමු. තවද නුඹ නොයෙකුත් පරීක්ෂණ මගින් පරීක්ෂා කලෙමු. ඉන්පසුව නුඹ මදියන් මැසියන් අතර වසර ගණනාවක් පදිංචි වී සිටියේය. පසුව නුඹ નિયમિત කාලයේදී මෙහි පැමිණ සිටී. وَاصْطَنَعْتُكَ لِنَفْسِي اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى فقولا له قولا لينا لعله يتذكر أو يخشى قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى قال لا تخافا إنني معكما أسمع وأرى තවද මූසා මම නුඹ මාගේ ධර්ම දූත මෙහෙවර සඳහා හැඩගැස්වීමි. නුඹද නුඹගේ සහෝදරයාද මාගේ ප්‍රාතිහාර්යයන් සමග ෆිරාවුන් වෙතට යනු. තවද මා මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා නොසැලකිලිමත් නොවනු. නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත යනු. සැබවින්ම ඔහු සීමාවන් ඉක්මවා ගොස් සිටී. තවද නුඹලා දෙදෙනා ඔහුට කාරුණිකව කතාවෙන් අමතනු. එවිට ඔහු හික්මීමට හෝ මට බියවීමට හෝ පුළුවන්. අපගේ පරමාධිපති ඔහු අප සම්බන්ධයෙන් අසාධාරණ ලෙස කටයුතු කරනු ඇතැයි හෝ ක්‍රූර අන්දමින් සලකනු ඇතැයි අපි බිය වෙමුයි ඔවුන් දෙදෙනා කීහ. එවිට ඔහු මෙසේ පැවසුවේය. නුඹලා දෙදෙනා බිය නොවනු. නුඹලා දෙදෙනා සමග මම සිටිමි මම සියලු දේ අසන්නෙමි දකින්නෙමි فأتياه فقولا إنا رسولا ربك فأرسل معنا فأرسل معنا بني إسرائيل ولا تعذبهم قد جئناك بآية من ربك والسلام على من اتبع الهدى إنا قد أوحي إلينا أن العذاب على من كذب وتولى නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත ගොස් අපි නුඹගේ පරමාධිපතිගේ රසූල්වරු දෙදෙනෙක් වෙමු. එනිසා ඊශ්‍රායෙල් දරුවන් අප සමග එවනු. තවද ඔවුන්ට පීඩා නොකරනු. නුඹගේ පරමාධිපතිගේ සංඥාවද රැගෙන අපි නුඹ වෙත පැමිණ සිටිමු. සාමය ඍජු මාර්ගය අනුගමනය කරන අයට යයි කියනු. දඩුවම සැබවින්ම ප්‍රතික්ෂේප කර පිටුපෑ අය කෙරෙහි යයි අපට හෙළිදරව් කරන ලදී. قال فمن ربكما يا موسى قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى قال فما بال القرون الأولى قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى ඕ මූසා නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවරෙකුදයි ඔහු ෆිරාවුන් කීවේය අපගේ පරමාධිපති ඔහුගේ සකල නිර්මාණයට සෑම දෙයක්ම ලබා දී ඔවුන් නිවැරදි මගට යොමු කළ ඔහු යයි මූසා පැවසුවේය. එසේනම් ඉක්ුත් පරම්පරාවල తත්වයේ කෙසේ වීදයි ෆිරාවුන් ඇසුවේය. ඒ පිළිබඳව දැනුම මාගේ පරමාධිපති වෙත ලිඛිතව ඇත. මාගේ පරමාධිපති නොවරදින්නේය. අමතක නොකරන්නේයයි. ඔව් මුසා කියා සිටියේය. නුඹලාට මහ පොළව යහනාවක් ලෙසින් දිගහැර තවද තනින් තැනට ගමන් කිරීම සඳහා නුඹලාට එහි මාවත් තනාදී අහසින් වැසිදිය පහල කළේ ඔහුය. පසුව එමගින් විවිධ තුරුලතා වලින් جوړු අපි බිහි කලෙමු. මේවායින් අනුභව කරමු. තවද නුඹලාගේ සිව්පාවුන්ද පෝෂණය කරමු. බුද්ධිය ඇති අයට සැබවින්ම මෙහි සංඥායත منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى ولقد أريناه آياتنا كلها فكذب وأبى قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يا موسى فلنأتينك بسحر مثله فاجعل بيننا وبينك موعدا لا نخلفه موعدا لا نخلفه نحن ولا أنت مكانا سوى එයින් එනම් මහ පොළවෙන් අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුලටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුලින්ම යලිත් වරක් නුඹලා බිහි කරන්නෙමු. සැබවින්ම අපි ඔහුට එනම් ෆිරාවුන්ට අපගේ සංඥා සෑම වර්ගයකම දැක්වීමු. නමුත් ඔහු බොරුයයි සැලකුවේය. තවද ඒවා විශ්වාස කිරීමෙන් වැළකුණේය. "ඕ මූසා, නුඹගේ සූනියන් බලයෙන් අපගේ රටින් අප පළවා හැරීමට නුඹ අප වෙත පැමිණියේදයි." ඔහු ෆිරාවුන් කීවේය. "එසේනම් එවැනි සූනියම් අපිද නුඹ වෙත ගෙනහැර පාන්නෙමු. එහෙයින් අප අතරද නුඹ අතරද අපටද නුඹටද නොවරදින සංකේත ස්ථානයක් නියම කරව. قال موعدكم يوم الزينة وأن يحشر الناس ضحى فتولى فرعون فجمع كيده ثم أتى قال لهم موسى ويلكم لا تفتروا على الله كذبا فيسحتكم بعذاب وقد خاب من افترى فتنازعوا أمرهم بينهم وأسروا النجوى නුඹලාගේ සංකේතය සැනකෙලි දිනයයි. තවද ජනතාව අලුයම රැස් කරනු ලැබෙත්වායයි ඔහු මුසා කිවේය. ෆිරාවුන් ආපසු ගොස් ඔහුගේ සියලු උපාය මාර්ගයක්ම යොදාගෙන ඉන්පසු පැමිණියේය. නුඹලාට නපුරය. අල්ලා සම්බන්ධයෙන් බොරු නොගතනු. එසේ වීනම් ඔහු නුඹලා දඩුවමකින් විනාශ කරනු ඇත. බොරු ගොතන්නා පරාජය වන්නේමයයි මූසා ඔවුන්ට කීවේය. එවිට ඔවුන් අතර ඔවුන්ගේ කාර්යයන් ගැන මතභේද ඇතිවිය. ඔව්හු රහසින් සාකච්ඡා කළහ. قالوا إن هذان لساحران يريدان أن يخرجاكم أن يخرجاكم من أرضكم بسحرهما ويذهبا بطريقتكم المثلى فأجمعوا كيدكم ثم أتوا صفا وقد أفلح اليوم من استعلى قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى فأوجس في نفسه خيفة موسى قلنا لا تخف إنك أنت الأعلى وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى නියත වශයෙන් මේ දෙදෙනා ඔවුන් දෙදෙනාගේ සූනියම් බලයෙන් නුඹලා නුඹලාගේ රටින් පළවා හැරීමටද නුඹලාගේ ආදර්ශමත් මාර්ගයේ විනාශ කිරීමටද අදහස් කරන සූනියම් කරවෝ දෙදෙනෙක් වෙතයි ඔව්හු කීහ. එබැවින් නුඹලාගේ උපායන් සියල්ල ඒකරාශි කරනු. පසුව පෙළට පැමිණෙනු. මෙදින මුදුන් තැන ගන්නා අය නියත වශයෙන් ජයග්‍රාහියයි නුඹලා දැනගත යුතුය. "ඕ මූසා, නුඹ විසි කරනවාද? නැතහොත් අපි පළමුවෙන් විසි කරන්නෙමු දැයි." ඔව්හු සූනියම් කරවෝ කීහ. "නොයසේය, නුඹලා විසි කරනුයි." ඔහු මූසා කීවේය. සැනකින් ඔවුන්ගේ කඹද, ඔවුන්ගේ සැරයටිද, ඔවුන්ගේ සූනියම් බලයෙන් ඒවා ඔබ මොබ දුවන්නාසේ මූසාට පෙනුනි. එවිට මූසාට ඔහුගේ සිත් තුළ බියක් දැනුනේය. බිය නොවනු සැබවින්ම ජයග්‍රාහකයා නුඹමයයි අපි කියවෙමු. නුඹගේ දකුණු අතෙහි ඇති දෑ විසිකරමු. එවිට එය ඔවුන් මවා පෑදෑ ගිල දමනු ඇත. ඔවුන් කලේ සූනියම් කරුවෙකුගේ උපායක් පමණකි. මොනතරම් දක්ෂයෙක් වුවද සූනියම් කරුවෙක් කිසි දින ජය නොගන්නේය. එවිට සටන අවසානයේදී සූනියම් කරුවෝ මුණින් වැටි සුජූද් කරමින් හාරුන්ගේ මූසාගේ පරමාධිපති කෙරෙහි අපි විශ්වාසය තබමුයි කීහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى قَالُوا لَن نُؤْثِرَكَ عَلَى مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنْتَ قَاضٍ إنما تقضي هذه الحياة الدنيا إنا آمنا بربنا ليغفر لنا خطايانا وما أكرهتنا وما أكرهتنا عليه من السحر والله خير وأبقى මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහිද? සැබවින්ම ඔහු නුඹලාට සූනියම් ඉගෙන් වූ නුඹලාගේ නායකයාය. මම නුඹලාගේ අත්ද නුඹලාගේ කකුල්ද මාරුවෙන් මාරුවට කපන්නෙමි. තවද ඉන්දි කඳෙහි තබා නුඹලාට ඇන ගස්වන්නෙමි. එවිට අපෙන් කවරෙකු දඩුවෙමෙහි වඩා දැඩිද වඩා ස්ථායිද යන්න නුඹලා දැනගනු ඇතැයි ඔහු ෆිරාවුන් කීවේය. අප මැවූ දෙවියන් වූ ඔහුගේ නාමයෙන් අපි දිවුරමු. පැහැදිලි ප්‍රාතිහාර්යයන්ගෙන් අප වෙත පැමිණි දෑට වඩා අපි නුඹ තෝරා නොගන්නෙමු. එබැවින් නුඹට තීන්දු කළ හැකි දෙයක් තීන්දු කරව. නුඹට තීන්දු දිය හැක්කේ මෙම ලෞකික ජීවිතයේහි පමණකි. ඔව්හු එනම් සූනියම් කරුවන්ගෙන් විශ්වාස කළාය කීහ. ඔහු අපගේ පව්වලටද නුඹ අපට බල කළ දෑ වූ හුනියම් කිරීමටද සමාව දෙනු පිණිස අපි අපගේ පරමාධිපති විශ්වාස කරන්නෙමු. අපගේ රබ් වූ අල්ලා අති විශිෂ්ටය සදාතනිකය. إنه من يأت ربه مجرما فإن له جهنم لا يموت فيها ولا يحيا ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلا جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى සැබවින්ම යමෙකු අපරාධකරුවෙකු ලෙස තම පරමාධිපති හමුවට එන්නේද ඔහුට ජහන්නම් නම් නිරය වේ. එහි ඔහු මැරෙන්නේද නැත ජීවත් වන්නේද නැත. තවද යහකම් කළ විශ්වාසවන්තයෙකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුන්ට උසස් තරාතිරම්ය. ඒ වායේ යටින් තියදහර ගලා බස්නා ජන්නතුන් අදන් එනම් ස්වර්ගයන් ඔවුන්ට ඇත. ඔව්හු එහි සදාකල් වාසය කරති. ඒ සුපිරිසුදු වන්නවුන්ගේ ඵල විපාකයේ වේ. ولقد أوحينا إلى موسى أن أسر بعبادي فاضرب لهم طريقا في البحر فاضرب لهم طريقا في البحر يبسا لا تخاف دركا ولا تخشى فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم وأضل فرعون قومه وما هدى මාගේ ගැත්තන් සමග රාත්‍රී කාලය තුල පිටත්වනු. ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මගක් සාදනු. මුහුද මැදින් යන විට ලුහු බැඳ හසු කරගනියයි නුඹ තුල බිය නැතිවද මුහුදු බත් වේයයි තැති ගැනීමක් නුඹ තුල නැතිවද යන්වෙන් අපි මූසාට සැබවින්ම දේව පණිවිඩ පහල කළෙමු. එවිට ෆිරාවුන් සිය සේනා සමග ඔවුන් ලුහු බැඳ ගියේය. එවිට මුහුද ඔවුන් සම්පූර්ණයෙන්ම වසාගත්තේය. තවද ෆිරාවුන් ඔහුගේ ජනයා නොමග යොමු කළේය. ඔහු ඔවුන්ට නිවැරදි මඟ නොපෙන්විය. يا بني إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى وإني لغفار لمن تاب وآمن وعمل صالحا ثم اهتدى إسرائيل دروني සැබවින්ම අපි නුඹලා නුඹලාගේ සතුරාගෙන් ගලවා ගත්තෙමු. තවද තූර් කන්දේ දකුණු පැත්තට පැමිණීමට අපි නුඹලාට වේලාවක් නියම කළෙමු. තවද නුඹලාට මන්නුද සල්වාද පහල කළෙමු. අප නුඹලාට සපයා දී ඇති දැයින් පිරිසිදු දෑ අනුභව කරනු. තවද එහි ප්‍රමාණය නොඉක්මවනු. ඉක්ම වුවහොත් එවිට මාගේ උදහස නුඹලා වෙත පහළ වේවි. යමෙකු වෙත මාගේ උදහස පහළවන්නේද සැබවින්ම ඔහු විනාශ වන්නේය. පසු තැවිලි වී විශ්වාස කර යහකම් කරමින් පසුව ඍජු මාර්ගය අනුගමනය කරන්නාට සැබවින්ම මා ක්ෂමාශීලීය. وما أعجلك عن قومك يا موسى قَالَ هُمْ أولئك على أثري وعجلت إليك رب لترضى قال فإنا قد فتنا قومك من بعدك وأضلهم السامري فرجع موسى إلى قومه غضبان أسفاً قال يا قوم ألم يعدكم ربكم وعدا حسنا أفطال عليكم العهد أم أردتم أن يحل عليكم غضب من ربكم فأخلفتم فأخلفتم موعدي ඕ මුසා නුඹගේ ජනතාවගෙන් නුඹ ඉක්මන් කළේ කුමක්ද? ඔව්හු මා පසුපස පැමිණෙති. මාගේ පරමාධිපති ආනමි. ඔබගේ ප්‍රසාදය පිණිස ඔබගේ සන්නිධානයේ වෙත කඩිනම් කලමියයි. ඔහු මූසා කීවේය. නුඹෙන් පසුව නුඹේ ජනතාව සැබවින්ම අපි පරීක්ෂණයට භාජනය කළෙමු. තවද සාමිරි ඔවුන් නොමගට යොමු කර ඇතැයි ඔහු අල්ලා කීවේය. එවිට මූසා කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව තම ජනතාව වෙත ආපසු පැමිණියේය. මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපති නුඹලාට යහපත් පොරොන්දු දුන්නේ නැතිද? එම පොරොන්දු ඉටු කර නුඹලාට දීර්ඝ කාලයක් ගත වීද? නැතහොත් නුඹලාගේ පරමාධිපතිගේ උදහස නුඹලා වෙත පහළවනු කැමැත්තෙන් නුඹලා මාගේ ගිවිසුම කඩ කළාහුදැයි ඔහු මූසා කීවේය. قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ فأخرج لهم عجلا جسدا له خوار فقالوا فقالوا هذا إلهكم وإله موسى فنسي أفلا يرون ألا يرجع إليهم ۖ ألا يرجع إليهم قولا ولا يملك لهم ضرا ولا نفعا ඔබගේ givisuma අපි කැමැත්තෙන් කඩ නොකලෙමු. එහෙත් ජනයාගේ ආභරණ බරින් අපි පටවන ලැබෙමු. එවිට අපි එය විසිකලෙමු. එලෙස සාමිරීද විසිකලේයයි ඔව්හු කීහ. පසුව ඔහු සාමිරී තප්පුලන වසු පැටවකගේ සිරුරක් ඔවුන්ට මතු කර දුන්නේය. එවිට මේ නුඹලාගේ දෙවියාය. තවද මූසාගේද දෙවියාය. නමුත් ඔහු එනම් මූසාට අමතක වී ඔවුහු කීහ. එය ඔවුන්ගේ කන්නලව්වට වචනයකින්වත් ප්‍රතිචාරයක් නොදක්වන බවත් ඔවුන්ට අයහපතක් හෝ යහපතක් කිරීමට ඊට බලයක් නොමැති බවත් ඔවුහු නොදෙන සිටියහුද وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي قالوا لن نبرح عليه عاكفين حتى يرجع إلينا موسى قال يا هارون ما منعك إذ رأيتهم ضلوا ألا تتبعني أفعصيت أمري قال يا ابن أم لا تأخذ بلحيتي ولا برأسي إني خشيت أن تقول فرقت بين بني إسرائيل ولم ترقب قولي ජනයිනි ඒ වසු කැටවා මගින් නුඹලා පිරික්සීමයි කරනු ලැබුවේ නුඹලාගේ පරමාධිපති අර්-රහ්මාන්ය එනිසා මා අනුමානය කරනු මාගේ අනට කීකරුවනුයි සැබවින්ම හාරූන් ඔවුන්ට කලින් කීවේය. "මූසා යලි අප කරා එනතුරු අපි එය නැමදීම අත් නොහරින්නෙමුයි." ඔව්හු හාරුන්ට කීහ. එවිට මූසා මෙසේ කීවේය. "හාරුන්, ඔවුන් නොමග යන බව නුඹ දුටු කලෙහි ඔවුන් යහමගෙහි රඳවා ගැනීමට නුඹ වැළක් වූයේ කුමක්ද? නුඹ මා අනුගමනය කිරීමෙන් නුඹ මාගේ අන කඩකලෙහිද? මාගේ මවගේ පුත්‍රයාණනි" නුඹ මාගේ රැවුලෙන් නැතහොත් මාගේ හිස කිසින්ද නොඅල්ලනු. නුඹ ඊශ්‍රායෙල් දරුවන් අතරෙහි ભેද ඇති කලේ යයිද නුඹ මාගේ වචනවලට ගරු නොකලේ යයිද නුඹ පෙරලා පැමිණි පසු නුඹ මගෙන් අසනු ඇතැයි නියත වශයෙන් මම බිය වීමයි. ඔහු හාරුන් කීවේය. قال فما خطبك يا سامري قال بصرت بما لم يبصروا به فقبضت قبضة من أثر الرسول فنبذتها فنبذتها وكذلك سولت لي نفسي قال فاذهب فإن لك في الحياة أن تقول لا مساس وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَنُحَذِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا إنما إلهكم الله الذي لا إله إلا هو وسع كل شيء علما එවිට මූසා සාමිරි දෙසට හැරී "ඕ සාමිරි නුඹ මේ ගැන කුමක් කියන්නේදයි කීය. "ඔවුන් නොදුටු දෑ මම දුටුවෙමි. එවිට මම සුර දූතයාගේ පාසටන්හින් පස් අහුරක් ගත්ෙමි. පසුව එය වසු පැටවා මතට විසිකලමි. එලෙසය මාගේ සිත මට ඇඟෙව්වේ යයි ඔහු සාමිරී කීවේය. ඉවත්ව යනු මා ස්පර්ශ නොකරනුයි නුඹ ජීවත්ව සිටින තාක්කල් කීමට නුඹට සිදුවනු ඇත. තවද නුඹට දඩුවම සඳහා નિયમિત කාලයක් තිබේ. එය නුඹට වැළැක්විය නොහැකිය. තවද නුඹ ඒට ඇලුම්ව සිටියා වූ නුඹගේ දෙවියා දෙස බලමු. අපි එය පුළුසන්නෙමු. පසුව එය මුහුදෙහි විසිරුවා හරින්නෙමුයි. ඔහු මූසා සාමිරීට කීවේය. ජනයිනි නුඹලාගේ දෙවියන් ඔහු හැර වෙනත් කිසිම දෙවියෙකු නැති අල්ලාහය. ඔහු ඥානයෙන් සියල්ල වැළඳ ගනී. كذلك نقص عليك من أنباء ما قد سبق وقد آتيناك من لدنا ذكرا من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا خالدين فيه وساء لهم يوم القيامة حملا يوم ينفخ في الصور ونحشر المجرمين يومئذ زرقا يتخافتون بينهم إن لبثتم إلا عشرا نحن أعلم بما يقولون إذ يقول أمثلهم طريقة إن لبثتم إلا يوما නබි මුහම්මද් මෙලෙසය පෙර වූ තොරතුරු අප නුඹට පවසන්නේ. තවද සැබවින්ම අප වෙතින්ම නුඹට අනුශාසනාවක් ලබා දී ඇත. කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේද? සැබවින්ම ඔහු කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දින පාපයෙන් පිරුණු බරක් උසුලන්නේය. ඔව්හු එහි සදාතනිකයෝ ලෙස වෙසිතී. තවද මෙනිසා කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දින ඔවුන් උසුලන පව්බර ඔවුන්ට ඊටා බරපතලය. සූර් හොරනෑව පිඳුනු ලබන දින අපරාධකරුවන් බීතියෙන් ඇස් නිල්ව ගිය තත්වයෙන් අපි එක් රැස් කරවන්නෙමු. මහා පොළොවේහි නුඹලා නතර වූයේ දින 10ක් පමණි. ඔව්හු ඔවුනොවුන් අතර කොඳුරා ගනිති. ඔවුන් කියන දෑ අපි ඊටා හොඳින් දනිමු. නුඹලා මහ පොළොවේහි නතර වූයේ දවසක් මිස නැතයි ඔවුන්ගෙන් සුපරීක්ෂාකාරීව ගණන් බලන්නේ එවිට කියන්නේය. ويسألونك عن الجبال فقل ينسفها ربي نسفا فيذرها قاعا صفصفا لا ترى فيها عوجا ولا أمتا يومئذ يتبعون الداعي لا عوج له وخشعت الأصوات للرحمن فلا تسمع إلا همسا يومئذ لا تنفع الشفاعة إلا من أذن له الرحمن ورضي له قولا يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون به علما وعنت الوجوه للحي القيوم وقد خاب من حمل ظلما ومن يعمل من الصالحات وهو مؤمن فلا يخاف ظلما ولا حظما නබි මුහම්මද් අවසාන දිනේ කඳු ගමන් කිරීම ගැන ඔවුහු නුඹගෙන් අසති. මාගේ පරමාධිපති ඒවා සිනිඳු දූවිලි බවට පත් කරනු ඇතයි කියනු. එවිට ඔහු එය හිස් තනි තලාවක් බවට පත් කරනු ඇත. නුඹ එහි කිසිම ඇදයක් හෝ නැම්මක් නොදකින්නේය. එදින ඔවුන් කිසිම වංකකමක් නොදක්වා කැඳවන්නා අනුගමනය කරනු ඇත. තවද අර්-රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලාහ හමුවේ සෑම හඬක්ම පහත් වෙයි. එවිට මුමුණන හඬක් හැර වෙනත් කිසිවක් නුඹට නොඇසෙන්නේය. අර්-රහ්මාන් කවරෙකුට අනුමැතියදී ඔහුගේ වදන් බාරගන්නේද? ඔහු හැර අන් කිසිවෙකුගේ මැදිහත් වීම එදින ප්‍රයෝජන නොවන්නේය. ඔවුන් ඉදිරිපිට ඇති සෑම දෑයද ඔවුන් පසුපස ඇති සෑම දෑයද ඔහු දනි. ඔව්හු එය නොවටහන්නෝය. තවද පරම ජීවමාන සදාකාලිකයානන් අභියස මුහුණ බැගෑවිය. පෞබර උසුලන්නා පරාජිත වන්නේය. යමෙක් විශ්වාස කරන්නෙක්ව යහකම් කරන්නේද ඔහු කිසිම අසාධාරණයක් ගැන හෝ ඔහුට ලැබිය යුතු දෑවැලින් අඩුවක් ගැන හෝ බියවන්නේ නැත. وكذلك أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ولا تعجل بالقرآن من قبل أن يقضى إليك وحيه وقل رب زدني علما ولقد عهدنا إلى آدم من قبل فنسي ولم نجد له عزما තවද නබි මුහම්මද් මෙලෙසය අප එය අරාබි භාෂාවෙන් වූ කුර්ආනයක් වශයෙන් පහල කළේ. තවද ඔවුන් බැතිමත් වනු පිණිස හෝ එය ඔවුන්ට මෙනෙහි කිරීමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගැන විස්තර කළෙමු. සත්‍ය රාජයානන් වූ අල්ලා අත්‍යුත්කෘෂ්ඨය. එය නුඹට පහල කිරීම සම්පූර්ණ වීමට පෙර කුර්ආනය ගැන ඉක්මන් නොවනු. තවද මාගේ පරමාධිපති ආනනි දැනුමින් මා වර්ධනය කරනු මැනවයි නබි මුහම්මද් පවසනු. සැබවින්ම මීට පෙර අපි ආදම්ට ආඥාවක් දුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද ඔහු තුල අදිටනක් නොදුටුවෙමු. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى وأنك لا تظمأ فيها ولا تضحى فوسوس إليه الشيطان قال يا آدم هل أدلك على شجرة هل أدلك على شجرة الخلد وملك لا يبلى නුඹලා ආදම්ට සුජූද් කරනුයි අප මලක් වරුන්ට කී අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු සුජූද් කළහ. නමුත් ඉබ්ලිස් හැර ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට "ඕ ආදම්, මොහු නුඹටත් නුඹගේ බිරිඳටත් සතුරෙකි. එනිසා ඔහු නුඹලා දෙදෙනා ස්වර්ගයෙන් පිටමන් නොකළ යුතුය. එසේ වුවහොත් නුඹ දුකට පත්වනු ඇතැයි අපි කියවෙමු. සැබවින්ම නුඹ එහි සාදුකින් පෙලෙන්නටද, නිර්වතින් සිටීමටද නුඹට සිදු නොවනු ඇත." තවද නුඹ එහි පවසින් නොපෙලෙන්නේය. එමෙන්ම හිරු රැසින් නොතැවෙන්නේය. ඕ ආදම්, නিত্য ජීවයේද අක්ෂය එනම් සදාකාලික රාජධානියද ලබා දෙන ගස වෙත නුඹට මඟ පෙන්වන්නෙම් දැයි කියමින් එවිට ෂයිතන් ඔහු පෙළඹවිය. فأكلا منها فبدت لهما سوآتهما وطفقا وطفقا يخصفان عليهما من ورق الجنة وعصى آدم ربه فغوى ثم اجتباه ربه فتاب عليه وهدى එවිට ඒ දෙදෙනා එනම් ආදම් සහ ඔහුගේ බිරිඳ එයින් අනුභව කළහ. එවිට ඒ දෙදෙනාගේ නිර්වත ඒ දෙදෙනාට පෙනෙන්නට විය. තවද ස්වර්ග උයනේ කොළවලින් ඒ දෙදෙනා Taman ආවරණය කර ගැනීමට පටන් ගත්හ. තවද ආදම් සිය පරමාධිපතිට අකීකරු විය. එනිසා නොමග විය. පසුව ඔහුගේ පරමාධිපති ඔහු තෝරාගත්තේය. ඔහුගේ තව්බාව එනම් පසුතැවිල්ල පිළිගත්තේය. තවද ඔහු යහමඟ කළේය. قال اهبطا منها جميعا بعضكم لبعض عدو فإما يأتينكم مني هدى فمن اتبع هداي فلا يضل ولا يشقى ومن أعرض عن ذكري فإن له معيشة ضنكا ونحشره ونحشره يوم القيامة أعمى قال رب لم حشرتني أعمى وقد كنت بصيراً قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولعذاب الآخرة أشد وأبقى أفلم يهد لهم كم أهلكنا قبلهم من القرون يمشون في مساكنهم إن في ذلك لآيات لأولي النهى නුඹලා දෙදෙනාම එනම් මිනිසා සහ ෂයිතන් ඒතැනින් බසිව් නුඹලා එකිනෙකාට සතුරුය. එහෙත් මගෙන් යහමගක් නුඹලාට පැමිණියහොත් යමෙක් මාගේ යහමග අනුගමනය කරන්නේද? ඔහු නොමග නොයන්නේය. තවද ඔහු දුකටපත් නොවන්නේයයිද? ඔහු එනම් අල්ලා කීවේය. යමෙකු මාගේ මෙනෙහි කිරීම පිටුපාන්නේද? සැබවින්ම ඔහුට මෙලවදී දුක්ඛිත ජීවිතයකි. කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ අපි ඔහු අන්ධයෙකු ලෙස නැගිටුවන්නෙමු. මාගේ පරමාධිපතියන් ඔබ මා අද අන්ධව එක් රැස් කළේ කුමක් නිසාද? මා පොළොත්තලේ ජීවිතයේදී දකින්නෙකු ලෙස ජීවත් වීමියයි ඔහු එවිට කියයි. එසේය අපගේ ආයාත් එනම් වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා අමතක කර දැමූහ. එලෙසම මෙදින නුඹ අමතක කරනු ලබන්නේයයි ඔහු අල්ලාහ් කියන්නේය. තවද සීමාවන් කඩකර තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකළ අයට මෙලොවදී අප පළ විපාක දෙන්නේ එලෙසය. තවද ඔවුන්ට පරලොව වේදනාව වඩාත් බිහිසුණය. වඩාත් ස්ථායීය. ඔවුන්ට පෙර අපි පරම්පරා කොපමණක් විනාශ කළෙමුද? මෙවැනි සිදුවීම් වලින් ඔවුන්ට මඟ පෙන්වීමක් නොවිද? විනාශ කරනු ලැබූ ඔවුන්ගේ ජනාවාසවල අද ඔවුහු ගමන් කරති. නුවණැත්තන්ට එහි සැබවින්ම බොහෝ සංඥා ඇත. ولولا كلمة سبقت من ربك لكان لزاما وأجل مسمى فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل غروبها ومن آناء الليل فسبح وأطراف النهار لعلك ترضى ولا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم ۖ أزواجا منهم زهرة الحياة الدنيا لنفتنهم فيه ورزق ربك خير وأبقى وأمر أهلك بالصلاة واصطبر عليها لا نسألك رزقا نحن نرزقك والعاقبة للتقوى ඔවුන් සම්බන්ධයෙන් නුඹගේ පරමාධිපතිගෙන් වූ පෙරටුව ගිය තීරණයක් හා નિયમિત කාල අවකාශයක් නොතිබුණි නම් ඔවුන් ගැන තීන්දුව එක්කෙන්නේ හිමවන්නේය. ඒ නිසා නබි මුහම්මද් ඔවුන් කියන දේ ඉවසා දරාගන්න. තවද හිරු උදා වීමට පෙරද එය අවරට යාමට පෙරද නුඹගේ පරමාධිපතිගේ ගුණ ගයා සවිසුද්ධ කරව. තවද රාත්‍රී කාලයේදීද දවසේ දෙකලෙවරහිදීද නුඹ පිනා යනු පිණිස ඔහු එනම් අල්ලාහව සුසුද්ධ කරව. තවද ඔවුන්ගෙන් ඇතැම් වර්ගයන්ට මෙලොව ජීවිතයේහි අපි ලබා දී ඇති සම්පත් දෙස නුඹගේ net නොහෙලනු. මන්ද අප ඔවුන්ට ලබා දී තිබෙන්නේ ඒයින් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම පිණිසය. නුඹගේ පරමාධිපතිගේ හලාල් එනම් අනුමත ආහාර වඩාත් යහපත්ය. වඩාත් ස්ථායීය නුඹගේ පවුලේ අයට සලාත් ඉටු කිරීමට අනකරව. නුඹද එය තරයේ පිළිපදෙව්. අපි නුඹගෙන් කිසිම ආහාරයක් නොඉල්ලමු. අපි නුඹට ආහාරය දෙන්නෙමු. තවද අවසාන යහපත තක්වා නම් බියබැතිමත්කම සඳහාය. وقالوا لولا يأتينا بآية من ربه أولم تأتهم بينة ما في الصحف الأولى ولو أنا أهلكناهم بعذاب من قبله لقالوا لقالوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك ۖ فنتبع آياتك من قبل أن نذل ونخزى قل كل متربص فتربصوا فستعلمون من أصحاب الصراط السوي ومن اهتدى තවද ඔහු අපට ඔහුගේ පරමාධිපතිගේ සංඥාවක් නොගෙනෙන්නේ ඇයිදයි ඔව්හු අසති. පෙර තිබූ සුහුෆ් එනම් ධර්ම ග්‍රන්ථයන්හි ඇති දෑ ගැන අවබෝධයක් ඔවුන්ට නොපැමිණියේද? එය පැමිණීමට පෙර වේදනාවකින් අප ඔවුන් විනාශ කළා නම් අපගේ පරමාධිපති ආනනි ඔබ අප වෙත රසූල්වරයෙකු නොඑව්වේ මන්ද? එසේනම් අප නින්දාවට සහ අප කීර්තියට පත්වීමට පෙර අපට ඔබගේ වදන් අනුගමනය කළ හැකිව තිබුණේ යයි ඔවුහු කියනු ඇත. සෑම දිනාම අවසාන ප්‍රතිඵලය බලා සිටිති. නුඹලාද එසේම බලා සිටියෝ. ඍජු මාර්ගයේ අය කවුරුද යන්නත් යහමඟ අය කවුරුද යන්නත් නුඹලා මතු දැනගන්නේහියයි නබි මුහම්මද් කියනෝ.